බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි සමාධි සිතින් බණහත් එකඟ සිතින් බණහත් තන්පත් සිතින් ශරීරය මෙතන තියලා සිත විසිරුවොත් ධර්මයේ තේරෙන්නේ ශරීරය ශාලාව තුල නම් සිතත් ශාලාව තුලම තියාගන්න අනිකුත් කල්පනා ශාලාවෙන් එළියට ගියාම දැන් අභ්‍යන්තරය තුළම සිත තියාගන්න. එතකොට ධර්මයේ වැටහෙන තේරෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ දා උතුම් වූ සම්බෝධියටපත් වෙලා බැලුවනේ කාටද ධම් දේශන්නේ කියලා. ගුරුවරු දෙන්නෙක් ගාවට ගියානේ. ආලාර කාලා මුද්ද කරාම පුස්තකාවට. ඒත් ඉස්ලාම් ගිය ගුරුවරයා බැලුවා. එයාට බණ කියන්නේ. බෑ. එයා ඉන්නවා ආකාශ සංඥායතන බ්‍රහ්ම ලෝකේ අරූපතලේ. බැලුවා ඊගාමට ගිය උද්දකරාම පුත්ත ළඟට. එයා කොහෙද ඉන්නේ? නේව සංඥා නාසඤ්ඤායතනේ. එයාට බණ කියන්නත් ඒ. කල්පනා කරුවා ඊට පස්සේ මට උදව් කරපු උපකාර කරපු පස් දෙනෙක් හිටියා. මේ පස් දෙනා හොඳයි බණ කියන්නේ. බැලුවා කොහෙද ඉන්නේ කියලා. ඉසිපතනේ ඉන්නවා. වාරණාසි වරණැසි ඒ දැක්ක තථාගතයන් වහන්සේ දුරක් ගෙවාගෙන ආවා. ඇවිල්ලා අර සම්මුඛ චෛත්‍යයට දන්නවා එතනදී තමයි මොන ගෙවන්නේ. පස් දෙනා මඩ ගහගෙන ගියා නිගදායට. එතන සියලු දෙනා වාඩි කරලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම යම්තාක්කල් රූපය අවබෝධ කළාද? රූපයට හේතු අවබෝධ කළාද? රූප නිරෝධය අවබෝධ කළාද? රූප නිරෝධගාමිනී ප්‍රතිපදාව අවබෝධ කළාද? ඒ අවබෝධ කරන තාක්කල් මං සම්මා සම්බුද්දයි කියලා කාටවත් ප්‍රකාශ කළේ නැහැ. මානෙනි මම යම් දවසක වේදනාව අවබෝධ කළා. වේදනාවේ හේතු අවබෝධ කළාට ඒ හේතු Nirodha අවබෝධ කළාට ඒ Nirodhagaamini ප්‍රතිපදාව අවබෝධ කළාට ඒ තාක්කල් මං කිසි කෙනෙකුට මං සම්මා සම්බෝධියටපත් වෙලා කියලා ප්‍රකාශ කළේ නැහැ. යම් දවසක මම සංඥාව අවබෝධ කළාද? ඒ සංඥාවේ හේතු අවබෝධ කළාද? ඒ සංඥා නිරෝධය අවබෝධ කළාද? ඒ සංඥා නිරෝධගාමිනී ප්‍රතිපදාව අවබෝධ කළාද? ඒ තාක්කල් මං සම්මා සම්බෝධියටපත් උනේ නැහැ කි. සම්බෝධිය සම්බෝධියටපත් උනා කියලා මං කාටවත් ප්‍රකාශ කළේ නැහැ. ඒ වෙනතුරු. යම් දවසක මම සංස්කාරයන් අවබෝධ කළාද? ඒ සංස්කාරයන්ගේ හේතු අවබෝධ කළාද? ඒ සංස්කාර නිරෝධය අවබෝධ කළාද? ඒ සංසාර නිරෝධ ගාමිනී ප්‍රතිපදාව අවබෝධ කළාද? එතෙක් මම සම්මා සම්බෝධියට පත් වුණා කියලා ඊට කලින් මම ප්‍රකාශ කළේ නැහැ. යම් දවසක මම සංස්කාරයන් අවබෝධ කළාද? ඒ සංස්කාරයන්ගේ හේතු අවබෝධ කළාද? ඒ හේතු නිරෝධය අවබෝධ කළාද? ඒ හේතු සංස්කාර හේතු නිරෝධගාමිනී ප්‍රතිපදාව පිළිබඳව මම යම් දවසක අවබෝධ කළා. එතෙක් මම මම සම්මා සම්බෝධියට පත් වුණා කියලා ප්‍රකාශ කළේ නෑ. යම් දවසක මම විඥාණය අවබෝධ කළාද? විඥානයේ හේතු අවබෝධ කළාද? ඒ විඥාන නිරෝධය අවබෝධ කළාද? ඒ විඥාන නිරෝධගාමිනී ප්‍රතිපදාව අවබෝධ කළාද? එතෙක් මම සම්මා සම්බෝධියට පත් වුණා කියලා මම ඊට කලින් කාටවත් ප්‍රකාශ කළේ නැහැ. මහණෙනි මම දැන් ප්‍රකාශ කරනවා. මම රූපය අවබෝධ කළා. මම රූපේ හේතු අවබෝධ කළා. මම හේතු නිරෝධය අවබෝධ කළා. ඒ රූපේ හේතු නිරෝධගාමිනී ප්‍රතිපදාව මම අවබෝධ කළා. මම දැන් ප්‍රකාශ කරනවා මම සම්මා සම්බුද්ධයි කියලා. මහණෙනි මම වේදනාව අවබෝධ කළා. ඒ වේදනාවේ හේතුව අවබෝධ කළා. ඒ හේතු නිරෝධය මම අවබෝධ කළා. ඒ නිරෝධගාමිනී ප්‍රතිපදාව මම අවබෝධ කළා. මම දැන් ප්‍රකාශ කරනවා. මහණෙනි මම දැන් සම්මා සම්බුද්ධයි. මහණෙනි මම යම් දවසක සංඥාව අවබෝධ කළාද? සංඥාවේ හේතු අවබෝධ කළාද? ඒ සංඥා නිරෝධය අවබෝධ කළාද? සංඥා නිරෝධගාමිනී ප්‍රතිපදාව අවබෝධ කළාද? මම අවබෝධ කළා. මම දැන් සම්මා සම්බුද්ධයි. මම සංස්කාරයන් අවබෝධ කළා යම් දවසක. ඒ සංස්කාරයන්ගේ හේතු අවබෝධ කළාද? ඒ හේතු නිරෝධය අවබෝධ කළාද? හේතු නිරෝධය කියන්නේ හේතු අයින් කළා. අවබෝධ කළා. ඒ සංස්කාරයන් පිළිබඳව හේතු නිරෝධගාමිනී ප්‍රතිපදාව මම අවබෝධ කළා. මම අවබෝධ කළා. මම දැන් සම්මා සම්බුද්ධයි. මහණෙනි මම විඥාණය අවබෝධ කළා. විඥාණයේ හේතු අවබෝධ කළා. ඒ හේතු නිරෝධය අවබෝධ කළා. විඥාණය හටගන්න හේතු අවබෝධ කළා. ඒ හේතු Nirodhe පිළිබඳව මම Nirodhagaamini ප්‍රතිපදාව පිළිබඳව මම අවබෝධ කළා. මම දැන් අවබෝධ කළා. මම දැන් සම්මා සම්බුද්ධයි. එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ ධර්මතාවයන් අවබෝධ කළා හේතු අවබෝධ කළා ඒ හේතු Nirodhe පිළිබඳව අවබෝධ කළා ඒ Nirodhagaamini ප්‍රතිපදාව පිළිබඳව අවබෝධ කළා සම්මා අපට එහෙම කියන්න බෑ අපට කියන්න පුළුවන් සම්මා සම්බුද්දයි කියලා. හරි. පහම අවබෝධ කළේ පහම අවබෝධ කළෙත් නැහැ හේතු අවබෝධ කළෙත් නැහැ හේතු නිරෝධ කළෙත් නැහැ නිරෝධගාමිනී ප්‍රතිපදාවට නිශ්‍යාකාරවම දැස්සෙත් ඒ නිසා තාම සසරේ තථාගතයන් වහන්සේ ගොඩ වුණා එහෙනම් මේ ධර්මතා පහ පිළිබඳව හටගන්ම අවබෝධ කළා ඒ හටගන්න හේතු අවබෝධ කළා. හේතු අයින් කරා, හේතු නිරෝධ කළා. නිරෝධගාමිනී ප්‍රතිපදාව අනුගමනය කළා. සංසාරයෙන් මිදුණා. සසරින් නිවෙනට බණ කියන්නේ. දැන් පිළිගන්නව නේද පහම අවබෝධ කළේ නැහැ කියලා. හේතු අවබෝධයක් නැහැ තාම. හේතු අයින් කරන Nirodhe එකත් අවබෝධ කළේ නැහැ තාම. එන ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒකටත් නිවැරදිව බැස්සෙත් ලෝකෝත්තර පැත්තට. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉන්නවා. දන්නවා. ඒක දෙපැත්තක් තියෙනවා. ලෞකික ලෝකෝත්තර. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැස්සෙත් නැහැ. ඒ නිසා අපි තාම සසරේ. පිරිනිවන් පාලා අවුරුදු 2600 ගණනක්. ආමත් බැරි වුණා. තව ටික කාලයයි තියෙන්නේ. ඒ කාලය තුලත් කරගත්තේ නැත්තම් ඉන්න වෙනවා අපිට. මෛත්‍රී බෝසතාණන් වහන්සේ නේද? කවත් මිනිස් වර්ෂ වලින් 57 කෝටි 59 ලක්ෂ 97434ක් තියෙනවා. මිනිස් වර්ෂ වලින් 57 කෝටි 59 ලක්ෂ 97434ක් තියෙනවා. හැබැයි හිටියොත් හොඳයි අපි. මනුෂ්‍ය ජීවිතයක්ම ලබාගෙන අංග විකල මන්ද බුද්ධියක්වත් නැතුව ධර්මයේ තේරුම් ගැනීමට සුදුසු මනසකුත් එක්ක හිටියොත් හොඳයි. කොහෙදී කියලා සහතිකයක් දෙන්නේ කවුද? මේක දෙන්න කෙනෙකුත් නෑ. සංයෝජන ධර්මයන් ගැන මම පසුගිය දේශනාවල තියෙනවා. සංයෝජන පහක් කිව්වා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා සංයෝජන තුනක් නැති කරන ආකාරය පසුගිය දේශනාවල තියෙනවා. කාමරාග පටිග අනාගාමි මාර්ගයට එන ඒ ඵලයන්ට එන ක්‍රමය පසුගිය දේශනාවල තියෙනවා. ඒ පහට කියන්නේ ඕරම්භාගිය සංයෝජන. අද කියනවා උද්දම්භාගිය සංයෝජන. සංයෝජන කීයද? 10යි. දස සංයෝජන. ඔය සංයෝජන 10ම ක්‍රියාත්මක වෙන තාක්කල් සසර ඔය සංයෝජන 10 මිදුණද නිවන. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බස පරාමාස කියන සංයෝජන තුන අවසන් භව හතකට සීමා අටවෙනි භාවයක් නැහැ. ඊට කලින් තමන් ප්‍රාර්ථනා කරගෙන එන ආකාරයට යන්න පුළුවන්. ඊගව භවයේදීත් පුළුවන් ඊළඟ දෙවෙනි භවයේත් පුළුවන් තුන්වෙනි භවයේත් පුළුවන් ඒ ආකාරයට පුළුවන්. සක්‍රදාගාමි වුණොත් එකපාරක් එනවා. කාම ලෝකෙට. අනාගාමි කාම රාගයේ පටිඝයත් අවසන් කළොත් නගාමි අන ආගමනයක් නැහැ. සුද්ධාවස පහෙන් එකක ප්‍රතිසන්දි අරගෙන පිළිවිලින් අකනිතා. අවියාත ප්‍රසුදස්ස සුදස්සය අකනිච්ච. අකනිච්ච කියන බ්‍රහ්ම ලෝකෙන් එහෙම පිරිනවන් පාන. මෙහෙන්නේ. කාම ලෝක වලට එන්නේ. එහෙනම් ඉතිරි සංයෝජන පහ කියනවා. රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිච්ඡා. දැන් ඒකට අර කලින් කිව්ව පහක් තියෙනවද? මම දැන් ඒක නැති කරගන්න ක්‍රමය පසුගිය දේශනාවල තියෙනවා. ඒක ගාර ගන්න. හැමදාම අහනවා. අසරින් ඉන්නවනේ. එහෙනම් රාගය කියන්නේ ඇලෙනවා. රූප රාග. සමහර අය කාම ලෝක හොඳ නැහැ කියලා රූපාවචර බ්‍රහ්ම ලෝකයන්ද භාවනා කරනවා කියන්නේ. එහෙම පිරිසක් එදත් හිටියා. ආලාර කාමල උද්දකරම් පුත්තල. ඒකට එදත් හිටියා සිත සමාධිගත කරලා ඒ සමාධිය වඩලා සමාධිය දියුණු කරගෙන රූපාවචර ධ්‍යාන උපදවලා ඒ බ්‍රහ්ම ලෝකවල ප්‍රතිසන්දිගත එදත් සිට අදත් තියෙනවා. සමතේ වඩලා ධ්‍යාන උපදවා ධ්‍යාන අපි එපා කියන්නේ. ප්‍රශ්නයක් නැහැ හොඳයි. හොඳයි ධ්‍යාන. ඒක විදර්ශනාවට පාදක කරගන්න ඕනේ. ධ්‍යාන වලින් නිවන් දකින්න බෑ. විදර්ශනා ප්‍රඥාවෙන් නිවන් දකින්න පුළුවන්. ඒ නිසා හැබැයි බුදුරජාණන් වහන්සේ එතකොට අනාගාමි පුජ්‍යලයට රූප රාග තියෙන බව පෙන්නවා. එයා අවසන් කරලා තියෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරාමාස කාමරාග පටික කියන සංයෝජන පහ විතරයි අවසන් කරලා තියෙන්නේ. එයාට තව පහක් තියෙනවා. එහෙනම් රූප රාගයට තියෙනවා. ඒ කියන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකෙක උපදින්නාට සිත් පහළ වෙන්න පුළුවන්. රාගය කියන්නේ එතන සිත තියලා. රූප රාග. රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. අසඤ්ඤතලයක්. ඒතර යා සිත තියන්න පුළුවන් යා එතන. අරූප රාග. එයා කැමති නම් යා අරූප තලයක සිත තියන්න පුළුවන්. අරූප තලයක. ඒ කියන්නේ ආකාශඥායතන විඥාන ඡායතන, අකින්ඥාන ඡායතන, නිවසඤ්ඤ නාසයන්. අරූප රාගයට යට තියෙනවා. රූප රාග අරූප රාග. යට මානයක් තියෙනවා. මානෙ කියන්නේ සිතුවිල්ලක් විතරයි. මානෙ කියන එක ගොඩනැගෙන්නේ කොහේද? සිතේ. හැබැයි දැන් සිතට ආරෝඪ කරගත්තට මානෙ ඒක පෙන්නනවා විවිධ චර්යාවන් තුලින්. ඒ සිත පෙන්වන්න බෑනේ මානෙ. සිත තුළට එන්නේ සියමාන සදිසිමාන හීනමාන මම ආවලාට වඩා උසස් සිත තුළ නේද ඇති වෙන සිතවිල්ලක් විතරයි නේද ඔය සිතවිල්ල හොඳයි නාම ධර්මයක් සිත සිත හැසිරෙන ආකාරය ඒ සිත හැසිරෙන ආකාරය ඊගා භවය තීරණය කරනවා අධිකමානෙන් යුක්ත පුච්චලෙ කොහෙද උපදින්නේ මනුස්ස ලෝකෙට આવොත් ඔයත් දැකලා තියෙනවා මේ දින 7කට 7ක් වෙනස් කරන පාර දිගේ ඇවිදින යන තල්ලතු වලින් මඩු ගහගෙන සාත්‍තර කියලා රිලව් එහෙම නටවල ජීවත් වෙන කට්ටිය. දැන් ඒ අයලා නිවසට આવොත් පුටුවක් අදිනවද? ඇයි ඒවල එහෙම වෙන්නේ? ඒ නාම රූප දෙකේ ආකාරයට සකස් වුනේ ඇයි? මාන්නේ පෙන්වන පෙරභවය. වෙනස්. පහත් කුලවල උපදින බව බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරා. පහත් කුලවල ප්‍රතිසන්දිගාන මානකාරය. එහෙනම් හොඳයි දෙක. අයි කරන්නේ. අපේ අපට යම් දෙයක් තියෙනවා හොඳ නැත්නම් අපි හොඳ දේ ගන්නවද? නැකයි කරනවා. හැබැයි මේ ධර්මතාවය තියාගෙන ඉන්නවද නැද්ද? දැන් හොඳයි කියලා හිතන දේක් තියාගන්න. හොඳයි කියලා නැත්තම් හොඳ නැත්තම් ඒ ධර්මතාවයට මොකද කරන්න ඕන? දැන් අර රූප රාගය අයින් කරන්න කියන්නේ ඇයි බුදුරජාණන් වහන්සේ? රූප රාගය කියන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකවල උපදින්නට හේතු වෙන කුසලයේ රූපාවචර කුසලයයි. ඒක අනිත්‍ය නිසා. ඒක අස්තිර නිසා. ඒක తాවකාලික නිසායි බුදුරජාණන් වහන්සේ ඒ රූප රාගයට ඇලෙන්න ඒ රූපාවචර බ්‍රහ්ම ලෝකවලට ඇලෙන්න එපා කියන්නේ. ඒක නිට්ටයද? ස්ථිරද සදාකාලිකද නෑ ඒ සෑම තැනටම ආයු කාලයක් තියෙනවා ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකයක් අසඤ්ඤතලයේ කල්ප 500යි ඒතකොට මේ සෑම තැනකටම ආයශයක් තියෙනවා ආයශයක් තියෙනවනම් අනිත්‍යයි අස්ථිරයි తాවකාලිකයි අපිට අවශ්‍ය කරන්නේ අනිත්‍ය අස්ථිර తాවකාලික දේවල්ද නিত্য ස්ථිර සදාකාලිකද ඒ නিত্য ස්ථිර සදාකාලික දේ තුළ જાතියක් නැහැ. ජරාවක් නැහැ. ලෙඩ රෝග නැහැ. මරණයක් නැහැ. ශෝකයක් නැහැ. කනගාටු නැහැ. හැඬීම් නැහැ. වැළපීම් නැහැ. කායික දුක් නැහැ. මානසික දුම්නස් නැහැ. ප්‍රියන්ගෙන් වෙන්නේම් නැහැ. අකමැති පුජ්‍යලයන් සමග එකතු වීම නැහැ. කැමැති දෑ නොලැබීම් නැහැ. අකමැති දේවල් ලැබීම් ඒවත් නැහැ. එතන හොඳයි. එතන හොඳයි. සදහටම නෑ ඒවා. එහෙනම් එතන හොඳයි. එහෙනම් අපි යන්න ඕනේ නරක තැනටද? ඒ කියන්නේ අනිත්‍ය අස්ථීරතාවකාලික තැනකටද යනවද? මේ ධර්මතාවයන් නාය කවම කවදාවත් ක්‍රියාත්මක නොවන ස්ථීර සදාකාලික තත්ත්වයකටපත් වෙනවා. හොඳ එක ගන්න කිව්වා. ඒ ධර්මතාවයන් සදාකාලිකවම අයින් කරන තැන තමයි නිවන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිබ්බාණං පරමං සුඛං. නිර්වාණය තරම් සුවයක් ඇති තනක් ලෝකේ කොහොමවත් නැහැ. එහෙනම් රූපාවචර බ්‍රහ්ම ලෝකයට ඇරෙන්න එපා. අපේ හොඳට කිව්වේ. අරූපාවචර බ්‍රහ්ම ලෝකවලත් ආයශයක් තියෙන අකසඤ්ඤායතනේ කල්ප 20000යි විඥානඤ්ඤායතනේ කල්ප 40000යි ආකින්ඤ්ඤායතනේ කල්ප 60000යි නේම සංඥා ඥා සංඥායතනේ කල්ප 84000යි. මහණෙනි අනිත්‍ය අස්තිරයි తాවකාලිකයි. ඒ නිසා එතන සිදු තියන්නත් එපා. මොකද කරන්නේ? හැබැයි తాවකාලික වශයෙන් ඉතින් ඉන්න පුළුවන්. తాවකාලික වශයෙන් ඉන්න පුළුවන් කියන්නේ නීවරණ ක්‍රියාත්මක වෙන්නේ. පංච නීවරණ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුකුච විචිකිච්ඡා කියන ධර්මතාවයන් ඒ කාල සීමාව තුළ ක්‍රියාත්මක වෙන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන විස්කම්බන වශයෙන් ප්‍රහීනයි. පදාංග වශයෙන් ප්‍රහීනයි කමඨහන තුල සිට තිබ්බ ගම. ඒ කියන්නේ මොහොතට අයින් වෙනවා. ධානය තුල ඉන්න තාක්කල් විස්කම්බන වශයෙන් නීවරණ අයින් වෙනවා. සමුච්ඡේද වශයෙන් අවසන් වෙලා නැහැ. ධානයෙන් නැකිට ගමන් ඒ ධානය අවශ්‍ය ඉවරෙච්ච ගමන් ආයි මොනවද දෙන්නේ? ආයි එනවා නීවරණ. අන්න ආයි වහනවා නීවරණ. එහෙනම් අරූප රාග ඒකත් එපා. විරජානස දේශනා කරනවා ඒ උද්දම් භාගීය සංයෝජන. නමුත් මේ මනස ඒ තුල රැඳිලා හදවගත්ත ඒ තුල මනස පැටලිච්ච පුජ්‍යලිය ලෝකේ නැද්ද? එහෙනම් විදර්ශනා භාවනාව කියලා දෙන්නේ විදර්ශනා ප්‍රඥාව උපදවන ආකාරයේ විදර්ශනාව තුළින් නිවන් දකින ආකාරය කියලා දෙන සුළු පිරිසක්. ගොඩාක් පිරිසට ගියා. එහෙමත් ගොඩාක් පිරිසට තාම සමතේ තමයි කියලා කියන්නේ. ධ්‍යාන උපදවල බ්‍රහ්ම ලෝකවල ප්‍රතිසන්දි ගන්න ආකාරය කියන්නේ. සුළු පිරිසක් ඉන්න විදර්ශනා ප්‍රඥාව තුළින් නිවන් දකින්න නිවනටම යන මඟ කියන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කරන එන අරූප රාජ්‍ය. ඒතර දැන් මානෙ හොඳයිද? හොඳ නැහැ. තවත් කෙනෙකුට වඩා ඉහළින් ඉන්න ඉහළින් ඉන්න බව තමන් හඟවනවා. වචනෙන් හඟවන අවස්ථා තියෙනවා. නැද්ද? ඔව්. අපේ ගෙදරට ගෙනව ලස්සන හොඳ වටින උපකරණයක්. දැන් කියන්නේ දාලපාලයට. ඔව්. අපේ ගෙදර වොෂින් මැෂින් එකක් ගෙනව මහත්තයා ගෙනා 20 ලක්ෂ එකමාරක් විතර එනවා. අල්ලපු ගෙදරට කියලා කියනවා. නැත්නම් මහත්තයා මගේ උපන්දිනේට අරන් දුන්නනේ මාලයක්. රත්තරන් මාලයක් ඒ ලක්ෂ 5යි. අරෙන් දාගෙන ගිහලා තමයි පෙන්නන්නේ. මොකක්ද ආපු සිතුවිලි? පෙන් වචනේනොත් ප්‍රකාශ කරලා ශරීරේනොත් පෙන්නලා හැබැයි ප්‍රතිසන්දිය දැන් මේ භවයේ ඉතින් කමන්නේ පෙන්නලා ඉතින් ටිකක් ඉහළින් ඉන්න අරගලන්ට. ඔය ඉතින් ඒගොල්ලෝ ඉතින් හිතනවා මාළේ පෙන්නන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. නැද්ද? නැද්ද? ඔය ඒගොල්ලෝ ඉතින් හදාගන්න. ඔය අපිට පෙන්නලා යන්න හැවිලි. හැබැයි ගාවට ප්‍රතිසන්දිය දැන් එතකොට මානෙ පෙන්න දෙයයිලා මානෙක් පෙන්නන්න එනවද? දැන් මම කිව්වේ අර තල්ලාතු වලින් වට කරගෙන සතියෙන් සතියට දැන් මාරු කර කර යන අය කාටවත් මානෙක් පෙන්නන්න එනවද? නැහැ. ඇයි? ඒ පෙර බය පෙන්නලා නෙකි? දැන් පෙන්නන්නේ? හොඳයි දෙහනම් මානෙ. සීලෙන් උසස් කියලා හිතනවා. අප ඒගොල්ලෝ සීල් ගත්තට ඇති වෙලන්නේ මොන ගුණයක්වත් නැහැ මොන ගුණයක්ද? අපි නම් සීල් ගන්නවා ඒක වැඩි ගුණයක් අපි ගාව තියෙන්නේ. නැද්ද එහෙම හිතෙන්නේ? මේ සිතුවිලි කරන විනාශයක් මේ කරන්නේ මේ සිතුවිලි විසින්. මානෙ නැමති සිතුවිල්ල. නැද්ද එහෙම? තියෙනවා. ගුණයෙන් උසස්, සීලයෙන් උසස්, දානයෙන් උසස්, උගත්කමින් උසස්. සේයමාන. දැන් බුදුරජාන් වහන්සේට තිබ්බද? එක පුජ්‍යලයක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වාඩි වෙලා ඉන්න පැත්තට හරි මාන්නක්කාරයි. දැන් ඒ කියන්නේ බුදුරජාන් වහන්සේට වඩා වයසයි. ඉතින් දැන් කතා කරලා කියයි මේ බුදුරජාන් වහන්සේ බාලයි. ඉතින් දැන් කතා කරායි කියලා එහාට යනවා. අපෝ බලන බුදුරජාන් වහන්සේ ආයි මෙහාට යනවා. ආයි බලන බුදුරජාන් වහන්සේ ආයි එහාට යනවා. ඔය විදිහට කීප වරක් එහාට මෙහාට ගියා. බුදුරජාන් වහන්සේ කිව්වා බමුණ මාණයෙන් ඇති වැඩක් නැහැ ආවන වැඩක් වැඩි කරගෙන යන්න කිව්වා. දැන් අර මේ මානිය පෙන්වන ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ බාලයි අර වැඩිමල් මේ කතා කරයි කියලා. දැන් බුදුරජාණන් කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ සිත දැක්කා. සිත දැකලා කියනවා බමුණ. වැඩක් කරගන්න ආව නම් වැඩේ කරගෙන යන්න ඔය මානෙන් ඇති වැඩේ මොකද්ද කියලා. ඊට පස්සේ එළ වාඩි වුණා. ඒක නෑ. එහෙනම් මානෙන් වැඩක් තියනවද? ගෙනියන්න පුළුවන්ද? ඊගා භයයට භවයට උපකාර වෙනවද? මේ භවයට උපකාර වෙනවද? ඒත් නෑ. හැබැයි හිතේ තියෙන. ඔව් දෙන්නේ. තියෙන. ක්ලේශයක් නෙමෙයිද? අකුසල ධර්මයක් නෙමෙයිද? සසරට බඳින ධර්මතාවයක් නෙමෙයිද? සසර දුක් උපදවන ධර්මතාවයක් නෙමෙයිද? ඒ ධර්මතාවය හොඳයිද? එහෙනම් අයින් කරන්න. එහෙනම් අයින් කරන්න. අන්න තේරුම් ගත්තා, අවබෝධ කරගත්තා, වටහා ගත්තා මේ ධර්මතාවය හොඳ නෑ මම මේකයි කරන්නේ. සදිසිමාන. ඊගාට දෙනවා සදිසිමාන. ඒතර ශේයමාන කියන්නේ ඉහළින් ඉන්නවා. සමහර අයට කියනවා සදිසිමාන සමානයි. ආ ඒගොල්ලන්ට පුළුවන් නම් අපිටත් පුළුවන්. එහෙම කියන්නේ නැද්ද? ඔව් කරලා බලන්න කියන්නකො එහෙනම් ඒගොල්ලන්ට. ආ ඒගොල්ලන්ට අයත් තියෙනවා නම් අපිටත් තියෙනවා. ඒගොල්ලන්ට පුළුවන් අපිටත් සමාන කළ කතා කරන්නේ. ඒකත් මානෙ නෙමෙයි. ඒ සිතුවිල්ලෙන් ඇති වටිනාකම මොකක්ද? නාම ධර්මයක් විතරයි. එක චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවා. බුදුරජාන් වහන්සේ කාටවත් පෙන්වුවද? අ නෑ. හැබැයි අපි බුද්ධං සරණං ගච්ඡාමි කියනවා. සරණං ගච්ඡාමි. අනුව යනවා. ඒකට යනවද? යනවා නම් මේක අයින් කරන්න ඕනේද නැද්ද? අයින් කළොත් බුද්ධ සරණ ගච්ඡාමි. ධම්ම සරණ ගච්ඡාමි. සංඝ සරණ ගච්ඡාමි. හැබැයි එතක කමන්නේ කියන්නේ. එහෙම නේ. හැබැයි අනුව යන්න ඕනේ නේ. ඇයි අපිට බුදුරජාන් වහන්සේ මෙහෙම ප්‍රකාශ කළේ? මේ දුකෙන් නිදහස් කරන්න. මේ සංසාර දුකෙන් මුදවන්න. සසරින් නිවනට. එහෙනම් සදිසිමාන සමානයි කියලා ගන්න එකෙන් ඇති ප්‍රයෝජනෙකුත් නැහැ. හීනමාන. හීනමාන. හීන. ඒ කියන්නේ සමහර අය කියන්නේ මේ අපෝ ඔයාලත් එක්ක හැප්පෙන්න බෑ අපිට. කඩුගල් වල ඔළුව ගහ ගන්නවට වැඩිය හොඳ නිකන් ඉන්නේ. එහෙම කියන්නේ. තෝරු අස්සේ හාල් මැසුරින් යනවා යන්න බෑ අපි. නෑ එහෙම හිතනවා එහෙම කියනවානේ. බුදුරජාන් වහන්සේට මානයක් තිබ්බද? අපිට තියෙනවා. රහත් වෙනකම්ම තියෙනවා. අර අනාගාමී එක්කෙනාටත් තියෙනවා නේ සිතුවිල්ල. හොඳයිද? එහෙනම් සෙයමානත් එපා. කවදා ඉඳලද? සදිසිමානත් එපා. හීනමානත් සිතවිල්ලක් විතරයි. නාම ධර්මයක් විතරයි. මේ රූප ධර්මයක් එක්ක බැඳිලා තියෙන්නේ. නාම ධර්මයක් විතරයි. ඔහේ සිතට ක්‍රියාත්මක වෙන්න දෙනවා. සිතේ ධර්මතාවය තුළ පැටලිලා, පටලවලා ගිහිල්ලා, තෘෂ්ණාවත් එක්ක වෙලිලා, ගිහිලා ඊගා භවයට දානවා. අර අර මං කිව්වේ. දාන තැන. ඒ මනුෂ්‍යාත්ම භවයක් ලැබුවා. තිරිසන් ආත්මභාවයක් ලැබුවත් එහෙමයි. ඊටව පහත් තැනක උපදින්නේ. තිරිසන් ආත්ම වල. දැන් තිරිසන් ආත්ම භව ලැබලා උසස් තැන් වල ඉන්නවනේ. නේද? දැන් ඔය ඔය ලොකු මාලිකාවල් වල ඔය සිටු මැදුරු වගේ ගෙවල් වල ඉන්නවා මේ හොඳ සත්තු නේද? ජර්මන් ෂෙෆර්ඩ් වගේ බලන්න. දැන් ඒවල තියෙනනේ. හැබැයි තිරිසන්. නේ. ඔව්. පාරේ ඇවිදලා ඉන්නේ සත්තුන්ට. පොළොව වලින් ගහන, ගල් වලින් ගහන අතර හවිච්චින් තමයි ගහන. දැරස් වලට නෑ නියම. නේ. එහෙනම් හීනමානෙත් එපා. සදිසිමානයත් එපා. සිතුවිල්ලක් විතරයි නාම ධර්මයක් විතරයි එක චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවා. හැබැයි මේ චිතක්ෂණයේ අවසානයේ අපට අරමුණු වුණොත් ඒ මානය එක්ක පැටලිච්ච සිත අපිව දාන්නේ. ඊටම පහත් වෙනකට. අදන්නේ. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ මේක අයින් කරන්න කියන්නේ. එහෙනම් රූප රාගයත් එපා. අරූප රාගයත් එපා. මානෙ එපා. උද්දච්චය. උද්දච්ච කියන්නේ සිත සනේ වික්ෂිප්ත වෙනවා. ඒකයි උද්දච්ච කියලා කියන්නේ. ගොඩක් අය කියන උද්දච්ච කියන්නේ අහංකාරකම කියන්නේ. ඒක නෙමෙයි උද්දච්ච කියන්නේ ශනේන් සිත වික්ෂිප්ත වෙනවා. උද්දච්චය තියෙන කෙනාට සිත සමාධි වෙන්නේ. සමාධිය විරුද්ධ වචනේ උද්දච්ච කියලා කියන්නේ. ඒ උද්දච්චයට හේතු තියෙනවා. ඒකට හේතු තමයි යම් යම් දේවල් පිළිබඳව බලවත් අපේ මනසේ සටහන් වෙලා තියෙනවා යම් යම් දේවල්. කුඩා කාලේ ඉඳලා මේ කාලේ වෙනකොට අපේ ජීවිතේ වෙච්ච වැදගත් සිදුවීම් තියෙනවා. ඒක අපේ මනසේ රැඳිලා තියෙනවද නැද්ද? අන්න ඒවත් යනවා සිතසනේ. මතක් වෙනවද නැද්ද? නිකන් ඉන්න වෙලාවට. මම පුංචි කාලේ ඉස්කෝලේ ගියේ මෙහෙමයි මගේ පන්ති හිටිය ළමයි මෙහෙමයි දැන් ඒ අය ළමයි තැන් වල ඉන්නේ. ඒ ආදි වශයෙන් යන්නේ. ඒකට තමන්ගේ ආම්ම තාත්තා නැති වුණා නම් ඒ නැති වෙච්ච දවස් ඒ එදා ඒ සිදුවීම් තමන්ගේ යම් අනතුරකට භාජනය වුණා නම් නැත්නම් තමයි යම් ලොකු උපාධියක් එහෙම ගත්ත දවස් එහෙම. ඒවා මනසේ රැඳිලා නැද්ද? සෙනෙන් සිත යනවා ඒවට. යනවනේ. ඒකට උද්දච්චය කියලා කියන්නේ. ඒකේ විරුද්ධ වචනය තමයි සමාධි කියලා කියන්නේ. උද්දච්චයට යන්නේ සමාධි. ගියොත් ආපහු ගන්න කියන බුදුරජාණන් වහන්සේ. යයි. මොකද අර ඒවත් තදින් ග්‍රහණය කරගෙන ඉන්නේ මනස. ඒ නිසා ඒවට සිත යනවා. ආපහු ගන්න ඕනේ. ඒවට යනවනම් නීවරණයකට තමයි ගියේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්දච්ච. හරියට යනකම් තියෙනවා. ආයි ගන්න කියනවා. ආයි ගත්ත ගමන් අර නීවරණේ නෑ. කමඨානේ ආයසිත තියන්නේ. ආනාපාන සති නම්, මෛත්‍රී නම්, බුදු ගුණ නම්, මරණානුස්මති නම් ඕන කමඨාන. එතකොට උද්දච්ච අයින් වෙනවා. හැබැයි ධර්මතාවයට සිත අපව හරවලා දෙන්නේ සතිය හා යෝනිසෝමනසිකාරයයි. සතිය කිවිසිය. ඒ සතිය සම්මා සතියයි. නිවැරදි සිහියයි. යෝනිසෝමනසිකාරය කිව්වේ ගිය ගමන් අල්ලගත්තා. හටගත්ත තැනම අල්ලගත්තා. යෝනි කියන්නේ උපදින තැන. සෝ මානසිකාරය. සිතටි බහට ගන්න තැන යන්න යනකොටම අල්ලගත්තා. දැන් සමහර අයට එහෙම බෑනේ. නේ. ගිහිලා ගොඩාක් වෙලා ඒ තුල හැසිරීලා සිත හොඳ රවුමක් ඇවිද්දාට පස්සේ තමයි ආ කල්පනා කරනවා මම මේ භාවනාවට වාඩිලා හිටියේ මං ආනාපාන සතිය හිටියේ මම මෛත්‍රී කරගෙන හිටියේ මේ කොහෙද ගියේ එහෙම වෙනවනේ ඔව් එතකොට උද්දච්චය කියන්නේ ඒ සිත වික්ෂිප්ත වෙනසනේ සමාධිය කියන්නේ තැන්පත් එකගයි නිශ්චලව පිහිටියා අරමුණේ රැඳිලා තේරෙනවද රහත් වෙනකම් තියෙනවා රහතන් වහන්සේ රහත් වෙනකම්ම තියෙනවා රහතන් වහන්සේද නැහැ රහත් වෙනකම්ම තියෙනවා රූප රාග අරූප රාග මාන උද්දච්ච අනිත්‍ය අවිද්‍යාව අවිද්‍යාව රහත් වෙනකම්ම තියෙනවා දැන් මොකක්ද අවිද්‍යාව කියන්නේ අවිද්‍යාව නැති කරගන්න නම් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දැන් මේ පිළිබඳව මම කරුණු කාරණා ගොඩාක් රාශියක් කියලා දීලා තියෙනවා. ඒ තමයි ස්කන්ධ පහක් තියෙනවනේ. රූපස්කන්ධ. ඒ සුද්දාස්ඨික කලාපයේ සතර මහා ධාතුන්. වේදනාස්කන්ධ. ඒ නාම ධර්මයක් විඳින වින්දනයක් විඳීමක් නාම ධර්මයක්. වේදනාස්කන්ධ. සංඥාස්කන්ධ කියන්නේ හඳුනා ගන්න ස්වභාවයක්. සංඥා කියන්නේ හඳුනා ගන්න. සංඥා හයයි. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු හඳුනා ගන්න. ඒ සංඥා ස්කන්ධ. ඒතර රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංස්කාරස්කන්ධ. සංස්කාරස්කන්ධ කිව්වේ පින්සිතවිලි, නරකසිතවිලි අකුසල්, පින්සිතවිලි කියන්නේ කුසල්, නරකසිතවිලි අකුසල්, ආනිච්චා විසංකාර කියනවා අරූපාවචර ධානවලට. ඒ සංස්කාරය. තව තියෙන සංස්කාර ගොඩක් කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර, සබ්බේ සංකාර කියලා ගත්තොත් මුළු විශ්වයේ තියෙන සියලුම දේවල් ඒ ආදි වශයෙන් තියෙනවා. නමුත් මේ සංස්කාර කියන්නේ පින් පව්. ඒතර ආනිච්ඡාභි සංකාර කියන්නේ අරූපාවචර ධ්‍යාන. අන ස්කන්ධ සංස්කාර ස්කන්ධයක් තියෙනවද? සංඥා ස්කන්ධයක් තියෙනවද? වේදනා ස්කන්ධයක් තියෙනවද? රූප ස්කන්ධයක් තියෙනවද? විඥාන ස්කන්ධයක් අරමුණ දැනගන්නවා. රූපය පිළිබඳව දැනගත්ත සිට චක්කු විඥානය. ඔන්න ගොඩක් ස්කන්ධය. ශබ්දය පිළිබඳව දැනගත්ත සිට සෝත විඥානය. ගන්ධ සුවඳ පිළිබඳව දැනගත්ත සිට ගාන විඥානය. අරමුණ දැනගන්නවට විඥාන කියලා කියන්නේ. රසය පිළිබඳව දැනගන්න සිට චිව විඥානය. පහස පිළිබඳව දැනගන්න සිට කාය විඥානය. අරමුණු පිළිබඳව දැනගන්න සිට මනෝවිඥානය. පේනවද? පේනවා. විඥානස්කන්ධය. මේකේ තියෙන සංගුණ අර්ථයක්. මේ පහේම තියෙන හැංගිච්ච අර්ථයක්. ඒ හැංගිච්ච අර්ථයක්. මේ අවිද්‍යාවෙන් මිදෙන්න කියන්නේ. මේ අවිද්‍යාව විස්තර කරන්න කිව්වොත් පැය ගාණක් යනවා. තේරෙනවද? ඒ ස්කන්ධයන්ගේ සංගුණ අර්ථය ගන්න ඕනේ ඊට. රූපස්කන්ධය රූප කියලා කතා කරාට සතර මහා ධාතු. වේදනාස්කන්ධය ස්පර්ශ ප්‍රත්‍යය. නැහැ කියන නම් යමෙක් ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. විඳිනවා නම් යම් කිසි කෙනෙක් නියත වශයෙන්ම ස්පර්ශ ප්‍රත්‍යයෙන් ස්පර්ශයක් නැත්තම් විඳින්න බෑ. නාම ධර්මයක් නාම ධර්මයට ප්‍රත්‍ය වේ. ස්පර්ශය කියන්නේ නාම ධර්මයක්, වේදනාව කියන්නේ නාම ධර්මයක්. ඒ නාම ධර්ම ස්පර්ශය නැමැති නාම ධර්මයේ වේදනාව නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයයි. තේරෙනවද කියන්නේ? අන්න සංගෝණ අර්ථය ගන්න ඕනේ විදිහට. සංඥා ස්කන්ධය නාම ධර්මයක් ස්පර්ශය නාම ධර්මයක් ස්පර්ශ ප්‍රත්‍යයෙන් සංඥා ස්කන්ධය. රූප සංඥා ගත්තත් ස්පර්ශ වෙන්නේ පෙ රූපේ ස්පර්ශ වෙන්න ඕනේ. ශබ්දයට ගත්තත් ශබ්දය හඳුනා ගන්න ස්පර්ශ වීම නිසා. නැත්නම් හඳුනන්න බෑ. ගන්ධ සුවඳ හඳුනා ගන්න ස්පර්ශ වීම නිසා. රසය හඳුනාගන්නෙත් ස්පර්ශ වීම නිසා. පහස හඳුනාගන්නෙත් ස්පර්ශ වීම නිසා. අරමුණ හඳුනාගන්නෙත් ස්පර්ශ වීම නිසා. හැබැයි අපි කියනවා මම අඳුනගත්තා යාව. මේ කවුද අඳුනගත්තේ? ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තා කියලා දැක්කනම් ඒ දක්ෂින දර්ශනේ සත්‍යයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න. එහෙනම් සංගෝණ අර්ථය ගන්න ඕනේ ඊළියට අපි. වේදනාස්කන්ධයත් ස්පර්ශ ප්‍රත්‍යයෙන්, සංඥාස්කන්ධයත් ස්පර්ශ ප්‍රත්‍යයෙන්, සංස්කාරස්කන්ධය ඒත් ස්පර්ශ ප්‍රත්‍යයෙන්. දිවට රසයක් ස්පර්ශ වුණොත් රස දැනගන්න සිතක් හැදී. නැත්නම් කවදාවත් සිතක් ඇලෙන්නේ නැහැ. පිළිගන්නවා නේද? ඒතර ස්පර්ශය නේද එක කළා දුන්නේ. ස්පර්ශය ප්‍රත්‍ය වෙනවා සංස්කාරයට. සංස්කාරය කිව්වේ කර්මවලට. මේ රසය මෙහිරි නම් ලෝභ චේතනා. ආසාවෙන් මෙදිනවනේ ලෝභ චේතනා. ඉතින් චේතනා කියන්නේ කර්මය. හරි. ලෝභය කියන්නේ චේතනාව. ඒතකොට ලෝභ චේතනා. ලෝභ චේතන චේතනාවන් කර්මයක්. පැහැදිලිද? රස. ඒතර රස තණ්හාවට වැටෙනවා. එහෙනම් ඒතර සංස්කාර ස්පර්ශ ප්‍රත්‍යයෙන්ද? ස්පර්ශ ප්‍රත්‍යයෙන්. මතයි විඥාණය ස්පර්ශ ප්‍රත්‍යයෙන්. විඥාණය නාම රූප ප්‍රත්‍යයෙන්. සංස්කාර ස්පර්ශ ප්‍රත්‍යයෙන් විඥාණය නාම රූප ප්‍රත්‍යයෙන්. විඥානයේ නාම රූප ප්‍රත්‍යයෙන් කියන්නේ වේදනා සංඥා සංස්කාර කියන ධර්මතාවයන් එක තමයි මනස තියෙන්නේ. ඒතර වේදනා සංඥා සංස්කාර කියන්නේ නාම ධර්මයන්. ඒ ධර්මයන් පැටලිලා ඉන්නේ මේ රූප ධර්මයන් එක්ක. එතකොට නාම රූප දෙකයි. ඒ නාම රූප දෙක ප්‍රත්‍ය වෙනවා විඥානෙට. අන්න සැඟවුණු අර්ථය ගත්තා. එතකොට රූපස්කන්ධයේ සැඟවුණු අර්ථය ගත්තා. වේදනාස්කන්ධයේ සැඟවුණු අර්ථය ගත්තා. සංඥාස්කන්ධයේ සැඟවුණු අර්ථය ගත්තා. සංස්කාර ස්කන්ධයේ සැඟවුණු අර්ථය ගත්ත විඥාන ස්කන්ධයේ සැඟවුණු අර්ථය ගත්ත දැන් මම මුලින් කිව්වනේ බුදුරජාණන් වහන්සේ සම්බෝධියට පත් වුණා කියලා ප්‍රකාශ කළේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතාවයන් අවබෝධ කරගන්න නිසා හේතු අවබෝධ කරලා හේතු නිරෝධ කළා හේතු නිරෝධ ඒ පිළිබඳව මම අවබෝධ කළා කියලා. ඒ හේතු නිරෝධ කරන ප්‍රතිපදාව පිළිවෙත මම අවබෝධ කළා. ඒ අවබෝධ කරන් තාක්කල් මම සම්මා සම්බුද්දයි කියලා කිව්වේ නැහැ. යම් දවසක මම ඒ අවබෝධ කළාද මම සම්මා සම්බුද්දයි කියලා ප්‍රකාශ කරනවා කියලා. දැන් එහෙනම් අපි එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ ඒ සංගෝණු අර්ථය ගන්න ඕනේද නැද්ද කියන්නේ විද්‍යාව ඒ නොතේරෙන තාක්කල් නොවැටහෙන තාක්කල් අවබෝධ අනවබෝධය තුල ඉන්න තාක්කල් අවිද්‍යාව. තේරෙනවද කියන එක පැහැදිලිද? එහෙනම් ඒ ස්කන්ධයන්ගේ සැකවුණු අර්ථය මනාව අවබෝධ වුණොත් දැන් හේතු අයින් කළොත් දැන් රූපස්කන්ධය හටගන්නේ සතර මහා ධාතු. හරි? ඒතර බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා හරි මේක සතර මහා ධාතු. ඒ සතර මහා ධාතුන්ගේ පටන් ගැනීම හැඩය පැවැත්ම විනාශය තීරණය කළේ කර්මයයි. බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා හේතු. රූපස්කන්ධය අවබෝධ කළා සතර මහා ධාතු හැටියට. ඒකේ හේතු අවබෝධ කළා කර්මයෙන් හැදිච්ච ආකාරයට. තේරෙනවද කියන්නේ? නිරුද්ධ කළා. මොකද්ද? හේතු නිරුද්ධ කළා බුදුරජාණන් වහන්සේ. ඒ හේතු නිරෝධය අවබෝධ කළා. එහෙනම් කර්ම අවසන් බුදුරජාණන් වහන්සේ කර්ම කරද? අපි කුසල කර්මත් කරනවා. ඒ කකුසල කර්මත් නොදන්න කම හින්දා එනවා. අනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් මම රූපය අවබෝධ කළා, රූපේ හේතු අවබෝධ කළා, රූප නිරෝධය අවබෝධ කළා. ඒ කියන්නේ මම ආයි කර්ම හැදුවේ නෑ. ඒ ප්‍රතිපදාව මම අවබෝධ කළා. ආරියෂ්ඨාංගික මාර්ගය මම අවබෝධ කළා. දැන් එතකොට අපි තොර වේදනාස්කන්ධය අවබෝධ කළා වේදනාස්කන්ධේ හේතු අවබෝධ කළා ඒ හේතු නිරෝධ කළා ඒක අවබෝධ කළා හේතු නිරෝධය අවබෝධ කළා ඒ නිරෝධගාමිනී ප්‍රතිපදාව අවබෝධ කළා දැන් එතකොට සම්මා සම්බුද්ධයි දැන් අපි එතකොට විද්‍යාවද අවිද්‍යාවද දැන් අවබෝධ කළා නැද්ද අවබෝධ කළා නැත්නම් මොකේද ඒ නිසා තමයි අවිද්‍යාව කිව්වේ එහෙනම් අවබෝධ කරන්න පුළුවන් නේද මේක අවබෝධ කරගන්න පුළුවන්. ඒතර සංඥාස්කන්ධය අවබෝධ කළා. සංඥාස්කන්ධය ඇති වෙන හේතු අවබෝධ කළා. ස්පර්ශ ප්‍රත්‍යයමයි. වෙන ධර්මතාවයකින් නෙමෙයි. හැබැයි ඒක දිගටම හොයාගෙන ගියොත් චන්දරාගය කියන තැනට මෙ යනවා ආපහු. දිගටම හොයාගෙන ගියොත් නැත්තම් මූලික ධර්මතාවයේ ස්පර්ශ ප්‍රත්‍යය. එතකොට හේතු අවබෝධ කළා. හේතු නිරෝධය අවබෝධ කළා. සංඥාව අවසන් කරන්න නම් ස්පර්ශය අයින් කරන්න ඕනේ. අන්න Nirodha අවබෝධ කළා. ඒකට ප්‍රතිපදාව අවබෝධ කළා. එහෙනම් ඒ සංගුණ වර්ථය ගන්න ඕනද නැද්ද එළියට? සංගුණ වර්ථය ගත්තනම් විද්‍යාව. සංස්කාර ස්කන්ධය වෙනදාන සුදේශකන මම අවබෝධ කළා. ඒ හේතු අවබෝධ කළා. ඒත් ස්පර්ශයක් තියෙනවා. ඒ හේතු Nirodha අවබෝධ කළා. එන ස්පර්ශය නිරුද්ධ කරන්න ඕනේ. Nirodha අවබෝධ කළා. ඒකට මාර්ගය ප්‍රතිපදාව මම අවබෝධ කළා. එහෙනම් හේතු අයින් කරොත් ඒ නිරෝධයයි නිවනයි. ඒකට මාර්ගය මම අවබෝධ කළා ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒතර විඥානස්කන්ධය අවබෝධ කළා. විඥානස්කන්ධේ හේතු අවබෝධ කළා. නාම රූපච්ඡ විඥාන. හේතු අයින් කළා. නාම රූප දෙකටයි ක්‍රියාත්මක වෙන්න ඉඩ දුන්නේ. නාම රූප දෙක සකස් වුණේ පෙර කර්මෙන්. එහෙනම් මම කර්ම අයින් කළා. හේතු මූල හේතු අයින් කළා කර්මය. සංඥාවට මූල හේතුවක් කර්මය. ස්පර්ශය අපි ගත්තට කර්මයේ හේතු. වේදනාවටත් කර්මයේ හේතු. රූපස්කන්ධයට කර්මයේ හේතු. විඥානස්කන්ධයට ප්‍රධාන වශයෙන් ගන්නවා නාම රූපච්ඡය විඥානං කියලා. හැබැයි ගැඹුරට හොයලා ගියාම කර්මය තමයි හුවෙන්නේ. අන්න සංස්කාර. ඒතර බුදුරජාන් වහන්සේ හේතු අයින් කළා. ඒ කියන්නේ කර්මය සකස් කළේ නැහැ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා පහටම ආයි කර්ම සකස් කළේ නැහැ. ඒ තමයි නිවන. එතකොට දැන් අපි එහෙනම් ඒ ස්කන්ධයන්ගේ සංගෝණ වර්ථය ගන්න ඕනද එළියට නැද්ද? හැංගිලා නේද තියෙන්නේ. ඒ හැංගිලා තියෙන තාක්කල් ඔය පහ අල්ල ගන්නවා. තදින් අල්ල ගන්න. මොකටද? උපාදාන කරන් ඉන්න. පංච උපාදානයි. පංච කිව පහට උපාදාන කිව තදින් ගන්නවට. ඒ පහ උපාදාන කරගෙන ඉන්නවද දුක්ඛ. පංච උපාදානස්කන්ධ දුක්ඛ. අන්න එතකොට හටගන්ම අවබෝධ කළා, හේතු අවබෝධ කළා, හේතු නිරෝධය අවබෝධ කළා, ඒ ප්‍රතිපදාව අනුගමනය කළා. දුකෙන් මිදෙයිද? මිදෙනවද නැහැ? ඒ සම්මා සම්බුද්ධියටපත් වුණා කියන්නේ දුකෙන් මිදුණා කියන එක. එහෙනම් අපි මේක මේ ධර්මතාවයන් ටික එහෙනම් සංගුණ අර්ථය ගන්න ඕනද නැද්ද? ගන්න සංගුණ අර්ථය. සංගෝණ ආර්ථය අරගෙන හේතු අයින් කරන්න. හේතු නිරෝධ. ඒ නිවනයි. ඒ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ එදාට දැකී මං ආවේ මේ පාරේ. ඒ මොකද්ද? ආර්ය ශ්‍රාන්තික මාර්ගය නම පාරේ තමයි මං ඇවිල්ලා තියෙන්නේ. දන්නේම නැහැ තමන් හැබැයි ඇවිල්ලා තියෙන්නේ එතනට. ප්‍රත්‍යක්ෂ කරලා බලපුවාම තමයි තේරෙන්නේ ඇවිල්ලා තියෙන ආර්ය ශ්‍රාන්තික මාර්ගය කියලා. අර ස්කන්ධ පහේ සංගුණ අර්ථය එළියට ගත්තාම Tamanටම පෙනේ මම ඇවිල්ලා තියෙන බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු පාරේ කියලා. ඒ ආර්ය ශ්‍රාණික මාර්ගයේ ධර්ම දේශනාව අවසන් කර කාලය. දැන් එතකොට රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිච්ඡා. එතනින් හර කරන්න දෙන්නේ. විද්‍යාව උපදවල ඉවරයි. එතකොට පරලෝසපත් වෙන්නේ. කාලක්‍රියා කරන්නේ. මරණයටපත් වෙන්නේ. පිරිනිවන් පානවා. ඒකට කියන ලස්සන වචනයක්. නේ. ඒකට මේ භවයේ මොකද්ද කරන්නේ? මෙච්චර කාලයක් නම් කාලක්‍රියා කළා. පරලෝසපත් වුණා. මැරුණා කියන. දැන් මේ වචනේ වෙනස් කරගන්න කැමති නැහැ මේ භවයේ. ඈ? කරගන්න වෙනවද නැද්ද කවදා හරි? කවදා හරි කරගන්න වෙනවා. හොඳයි. එතනට බණ කීවේ සසරෙන් නිවන. උත්සාහවන්ත වෙන්න පුළුවන්. සතිය හා යෝනිසෝ මනසිකාරය. ඒ ධර්මතා දෙක ටික ගමන යන්නේ. ඒ දෙන්නත් කියලා ගමන යන්න බෑ. ඒ දෙන්නත් එක්ක තමයි යන්නේ. ළඟින්ම තියාගන්න. අත්ත හරින්න මේපා. ළඟින්ම තියාගන්න. හොඳට ආශ්‍රය කරන්න. එන්න. ආශ්‍රය කරන්න සුදුසුම දෙන්න. කවුද? සතියයි යෝනිසෝ මනසිකාරය. තියෙනවද? නැත්තම් අඩ ගහලා ගන්න. <laughs> තේරෙන්නේ නැහැ. ළඟින්ම තියාගන්න. නිවනවා. සසර නිවන දුක් ගිනි නිවනවා සසර. හොඳයි. දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසත්තා චබුම්මට්ටා දේවා නාගා මහිද්దికා තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා චබුම්මට්ටා දේවා නාගා මහිද්దికා අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදි චිරන් රක්කන්තු මං පරන්ති Thank you.